සංඛා භව පරික්ඛීනං සමහං භූමි බාහමනන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ජෝතිය මහරහතන් වහන්සේ පිස්තිති පූරකව දානී අනුශස් පහදා දෙමින් දේශෝ දේශනා ගාථාවක් මේ ප්‍රකාශ වුණේ යෝධ කන්හං පහස්වාන යම් කෙනෙක් මෙහි තෘෂ්ණාව ප්‍රහාණය කරමින් යටපත් කරමින් අනගාරෝ පරිබ්බජේ දිවිගෙන්නෙක්ම පරිදේනවා නම් තණ්හා භවපරිච්ඡේනම් වතුමත් තේ තෘෂ්ණාව උපදින්නේ නැති හැටියටම ප්‍රහාණය කළා කළද්දා වූ තමහම් බ්‍රෝමි බ්‍රාහ්මණං එතුමා ඒ කාන්තෙන් කෙලෙස් බහා තබූ අර්ථයෙන් අරිහත්ත්වයට පත් වූ බ්‍රාහ්මණ නම් වන්නේ කියන එක ගාථාවේ කෙටි තේරුම. දානෙහි ආනිශංස දක්වන මේ දේශනේ බොහොම පැහැදිලි කරගත යුතු දෙයක්. දානයක් පිළිනමන්නේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීමට. මේ තෘෂ්ණාව තමයි ලෝකයේ ස්කන්ධ පරම්පරාව දිගට ගෙනියන්නේ. ඒ මේ තෘෂ්ණාව යම් විදියකින් අපේ සිතෙන් අනුපිළිවෙලින් යටපත් කොටගෙන ප්‍රහාණය කරන ලද්දේ නම් ස්කන්ධ సంతාන පරම්පරාව එතනින් නැරෙතිනා නිවනටපත් වුණා වෙනවා. එෙහිදී ඉතා වැදගත් චාරිත්‍රයක් මේ දේශනාවට සම්බන්ධයි. ඒ කියන්නේ මේක කල්ප 91කට ඉස්සර පිටිසර ගම්වාසී සහෝදර දෙපළා උක් වදාවක් කළා උක් හේනක් වදා කළා ඒ කාලේ මිනිස්යන්ගේ ආයුෂ බොහොම දිගයි ඒ කාලේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 80000ක් තරම් දිගු කාලයක් ඒ කාලේ ගස් කොළන් ප්‍රමා විශාලයි මිනිස්සුත් බොහොම උසයි මහතයි මේ දෙන්නාගේ උක් වගා බොහොම සාරයට වැවුණා විශාල වශයෙන් යවුණා. දිනක් මේ රහවගර දෙපළකින් මලනු මල්ලි බාල සහෝරාගේ අවුස්සඳා බලන්න. එයා මොන තුද්දඬු පැහැදිලි පැහැදිලි තිබුණා. ඉතින් පළමු වරට Tamanට තමන්ගේ යදිමා සහෝරාටත් කියලා උද්දඬු දෙකක් කපාගත්තා. මේ උද්දඬු සතුව ගමන් පැණි වැగిරෙනවා. ඒ නිසා කපාගෙන මුලන් යගයි බඳින්න ඕනේ. මේ දැඳලා කර තියාගෙන එනකොට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පින්ඳ පාතේ වඩිනව දැක්කා. ඉතින් මෙතුමාගේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇති වුණා. අපේ උපගාමී අග්ගස්ස දානය අද පූජා කරගන්න පුළුවන් නේද කියන ඒ දෙක පැත්තකට හේතු කළකින් යන්නා. යන්නලා ආරාධනා කොට වාඩි කරවලා ඒක උග්ගන්නක මුල ලෙහන පාත්‍රයට ඇල්ලුවා. පාත්‍රයේ පිරෙන තරමට උක්දන් උක්සන්නේ නැගුරුකා. පසේ බුදුරජාණන් වහන්සේ තෙනම මේක දැනදුවා. මෙතුමා ගිහිතේ ඇතිවෙච්ච ප්‍රසාදය නිසා ඊළඟ උද්දන්නක් අර වගේම උක්තනි ශාස්ත්‍රයට ලැබෙන්න සැලැස්සුවා. ඒ කාර්යයෙන් පසේ බුදුරජාන් වහන්සේ අහසින් යදී වෙනත් පසේ බුදුන් වහන්සේ ඉතින් ගෙදර ඇවිල්ලා තමන්ගේ සොහොරතුමාට කිව්වා අයියේ මාහිදී මේ දී උග්ගන් දුටක් අපානාව අපේ උපවගා හොඳින් සාරෙට ඇවිල්ලා තියෙනවා අපේ බුදු කෙනෙකුන් වහන්සේ සම්මුඛ වුණා මගේ උග්ගන්ද මම පළමුවෙන් පූජා කළා ඒක වැළඳු නිසා මට හිතුණා අයියාගේ එකක් පූජා කරන්නම් කියලා පූජා කළා අයියා කැමති නම් පින් අනුමෝදන් වෙන්නේ නැත්නම් මම ඒකෙන් මිල ගෙවන්නම් කිව්වා මේ වැඩිමහල් සොහොයුරා ඊට වඩා බුද්ධිමත් කෙනෙක්. එතුමා කියා සිටිය භූම වර්ණා කළ පින් ක්‍රම. අපේ උත්සාහයෙන් වහන්සියෙන් වගා කළ උග්ගංගේ උම්මේ උප්පරා වගාවේ පළමිනි අස්සන්න පූජා කරගන්න ලැබීම ලොකු භාග්‍යයක්. <clears throat> මට ඒකට මුදල් එපා. මම අනුමෝදන් වෙනවා සාදු සාදු මම යතින අනුමෝදන් වීමේ කුසලයෙන් මට ඊටාම ඉක්මන් ආත්ම භාවයකදී සතර දුකින් මිදේ රහත් භෝගයෙන් නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. අන්න තෘෂ්ණාවත් හරිය ඇති. දිව්‍ය සම්පත් ඇති වෙන වෙන වෙන ධන සම්පත් ඇති වෙන දෙවියන්ම නිර්වාණය ප්‍රාර්ථනා කළා. ඊළඟට තමයි මල්ලි ප්‍රාර්ථනාවක් කෙලේ. මගේ සියාපින්ම අග්ගසදානේ පූජා කළ දිනෙන් මට දෙව් මිනිස් සැප කෙලවර නිවන් සුව ලැබේවා රහත් බෝධියෙන් කියලා පැතුවා. එතුමාගේ පැතුම ටිකක් දිගයි. දෙව් මිනිස් සැප කෙලවර. ඉතින් මේ දෙන්නා දිවිහිමියෙන් බොහෝම සමගියෙන් තවත් ඉතින් යහපත් පිළිවෙත් පුරාගෙන ආයු කෙලවර දෙව්ලොව උපන්නා. දීර්ඝ කාලයක් දෙව්ලොව සැප නිදලා විපස්සේ සරුවක්ඥන් වහන්සේ මනුලව පහළ වුණා බන්දුමතේ රාජධානියෙහි ඒ කාලේ මේ දෙන්නක් මනුස්ස ලෝකයේ උපන්නා. එක මව කුසේ අර වගේම සහෝදර දෙපළක් හැටියට උපන්නා. ගජමලා උපසේන නමිනුත් දෙවන්න අපරාජිත නමිනුත් මේ සිටි පුත්‍රයෝ දෙන්නේ. විශාල සිටි සම්පත්තියෙන් ඇතෙන් මේ නිවසකයි. මේ දෙන්නා තරුණ වයේටපත් වෙන කාලයේදී විපස්සේ සරුවඥන් වහන්සේ ලෝතර බුදු වුණා. එන්නේ උපසේ නිතින වැඩිමා සොහිරා එදා අර උප්පැනි පූජා කොට දෙලින්ම නිවන් පැතුවානේ එනිසා අර දිව්‍ය සමාන කියන සියලෝම සම්පත් අත්තර දාලා බුදු සසුනේ පැවිදිව සෞඛ්‍යවත් නැසා අරිහත්ත්වයට පත් වුණා. දැන් මේ සිටු බූදලය සියල්ලම මල් යෙත හිමි වුණා. අපරාජිත සිටුවරයාට හිමි වුණා. එතුමා මේ රහතන් වහන්සේට වැඳලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ නම් ජයගත්තා. මට නම් තාම ජයගන්න පුළුවන් කමක් නැහැ මේවා දාලා ඉඳ හැටියක් නැහැ. මට ගෙදර ඉඳගෙන කරන්න තු උසස්ම පින්කම් කියලා දෙන්න කිව්වා. ඉතින් මේ උපසේන මහ රහතන් වහන්සේ උපදේශයක් දුන්නා අපේ විපස්සී සරුවඥන් වහන්සේට තාම නිත්‍ය විහාරස්ථානයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් හොඳින් නිත්‍ය විහාරස්ථානයක් කරවන්නයි කිව්වා. ඉන්නේ අපරාධිත සිටුවරයාට ගල් ගඩොල් වැලිය ආදී නෙමෙයි ශත්‍රුව නිම කරන්න පුළුවන් විහාරස්ථානයක්. ඒ තරමට ධන සම්භාර තියෙනවා. එනිසා සුදුසු ගිමක් තෝරාගෙන ඊටාම අනර්ගේ ශත්‍රුවනි ගන්න කුටියක් හැදුවා. විහාරයක් හැදුවා. ඒ විහාරේ හැම අවයවයක්ම ශත්‍රුවක්. සං රිදී මුතු නැණි කුයි දෝරේ පබළු මේවා. ඒ වගේම ධර්මාසනයේට හැදුවා ඒ වගේම රත්තරනේ සත්‍රුවනේ ධර්මාසනයක් සිදිපතව සබා ගන්න තියෙන පාපුටුවට කිව්වා කුහුල් ගෙඩියක් තරම් ආලෝකයේ විහිදෙන මණික් ගලක් එවැගේම විහාරයේ හාත්පසේ විශාල වශයෙන් ඉඳුලක් හදලා ඉඳුලෙන් සරු රුවන් රුවන් වැලි ඉස්සා සාමාන්‍යයෙන් ගඟේ මුහුදේ වැලි නෙමෙයි රුවන් වැලි ඉස්සා. තුන් පැත්තකින් විශාල පොකුණු තුනක් හදලා පස් පියුම් රෝපණය කළා. දාස් ගානක් පිරිසට වාඩි වෙලා බණහන් සුදුසු මළුවක් හැදුවා. මේ සියල්ලම සිද්ධ කළ උක්සේන මහ රහතන් වහන්සේට කියවා ස්වාමීනි දැන් ඉතින් මට මේ විහාරය පූජා කරගන්න ඕනේ. මට බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය ලබා දෙන්න මැනවි කිව්වා. එනිසාම මේ උපසේන මහ රහතන් වහන්සේ බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයා වැඩම කරවා දුන්නා. මෙතුමාගෙන් පුදුම සන්තෝෂයෙන් මේ විහාරේ පූජා කරන්ද තුන් සැරයක්ම ආරාධනා කරා පිළිගත්තේ නැහැ බුදුරජාන් වහන්සේ. මොකද වටිනාකම වැඩි නිසා. පස්සේ මෙතුමා ආරාධනා කළා ස්වාමීනි ගහක් මුල වැඩින්නාක් මෙන් මේ ආවාසයේ වැඩිනු මැනව. මේ ආරක්ෂා කළ යුතු සියල්ල මට බාරයි කියලා ආරාධනා කරන්න උපසේන රහතන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ ආරාධනා කළාම පිළිගත්තා. මේ විහාර පූජාවේ උත්සවය සඳහා නව මාසයක් තිස්සේ බුද්ධ ප්‍රමුඛයාට ලක්ෂයක් සංඝයාට මහා දානෙ දෙමින් සිව්පසෙන් උපස්ථාන කළා. එදා උද්දන්න පූජා කළා ඊළඟට ලැබුණු පින්කම් පුදුමයි නේද? කුඩා කුසලයක් කරාම විපාක මහත් වෙන බැවින් මහත් පින්කම් කරන්න අවකාශ ලැබෙනවා. ඒ කාලයේ මේ අපරාධිත සිටුවරයා කරවූ සුගන්ධ ගන්ධ කුටේ ඇති විහාරස්ථානයේ දිවි විමානයක් බ්‍රහ්ම විමානයක් හා සමානව පැවතුණා. මේ මෙතුණා අප්‍රමාණ පින්කම් කරන අතර රටවැසියන්ද ආරාධනා කළා කැමති තාක් බණවන් දෙවිලා මේ රුවන් වැලි දෝතට අරගෙන යන්නයි කියලා. ඒ විදිහට මිනිස්සු ඇවිල්ලා බණවලා මේ රුවන් වැලි දෝතට අරගෙන යනවා. හත් වාරයක් රුවන් වැලි මේක කෙරෙව්වා කියනවා මිදුලි. ඔය අතරේ කරා ලෝභී බ්‍රාහ්මණයේ බණවන් දෙවිලා බණහල් ඉවර වෙලා පිරිස නැගී ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳිද්දීම සිටුවරයක් පසෙත වාඩිලා සිටිද්දීම දිගා වෙලා බඩගාගෙන ඇවිල්ලා අර පාපුවට තිබුණු ජෝති පාසානි කියන කැස් විහිදෙන පුහුල් ගැදියක් තරම් විශාල මැණික් ගල කරගහගෙන ගියා. ඒතකොට මේ සිටුවරයන් හිත පැලුණා. මුකුත් වචනයක් කියේ නැහැ. මෙච්චර රුවන් ඇලිගෙන යන්න මං අවශ්‍ය දීලා කියෙද්දි සමයේතම ශ්‍රවණක් බුදු රැසින් බබලන සරුවක්ඥන් වහන්සේගේ ශිරීපතුලට ගබගෙන වැඩි වෙන්න මම පූජා කළ මේ මණික් ගල ඇයි කර ගහන ගියේ කියන හිත සල්ම. එතකොට බුදුරජාන් වහන්සේක දැනගෙන ආවාදයක් දුන්නා. සිතානේනි ඔබේ සිතේ දුකක් කනගාටුවක් සල්මක් ඇති වුණා නේද? එහෙනම් මෙන්න මේ ප්‍රාර්ථනා කරන්න. මේ ශා විශාල පින්කමක් මා විසින් කරන ලදෝ කියනවා ඒ කුසලයේ බලය නිවන් දකින්න තුරු මා සතු නූල් පටක් කරන් දෙයක්වත් සජුන්ත සොරුන්ත සතුරන්ත ජින්නත ජලයට මොනම දෙයකටවත් විනාශ කළ නැති ඒවා මගේ කැමැත්තෙන් කැමැති තාක් පරිත්‍යාග කිරීමේ ශක්තිය මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියනවා. ඒ වගේ මෙතුමා බුදු පාමුල වැඳගෙන ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ කාලේ අවුරුදු 80000ක් තිස්සේ මේසා විශාල පින්කම් කරගෙන දෙව්ලොව උපන්නා. මහා කල්ප 92ක්ම දෙව්ලොව, බඹලොව, මනුලොව සැරිසරුවා සතර ආපායේ කොතනකවත් උපන්නේ නැහැ. මේ උපනුපන් තැන ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, යසයිස්වාරයෙන් කිසි කෙනෙකුට දෙවෙනි නොවන ඇටයේ සම්පත් ලැබුණා. අන්තිමාත් භාවයේදී උපන්න අපේ බුද්ධ ශාසන කාලයේ සජගා නුවර සිටු ගෙදරට මේ දඩුව උපදින දවසේදී මුළුම රජගහ නුවරේ දිවිසෙන්න දබලෙන්න ආලෝකමත් වෙන්න පටන් ගත්ත අලුයම් කාලේ බිම්බිසාර මහ රජුන්ට ආරංචි වුණා මේ සිද්ධිය සිටුවරයාගෙන්න පස්සේ සිටුවරයා කොච්චර පැහැදුනාද මගේ රසය මේතරම් පින් ඇති අය උපදිනවා නේද කියන ඒ කුමාරයාගේ පෝෂණය සඳහා දිනපතා රන්කහවණු දහස බැගින් තෑගි දුන්නා. මුළු නගරයේ ආලෝකමත් කරගෙන උපන්න නිසා මේ දරුවාට නම් තැබුවා ජෝතිය කියලා. ජෝතිය සිටු කුමාරයා. මේ දරුවා බොහෝම සැපෙන් වැඩුණා. වයස 16 වෙනකොට පිය සිටුවරයා කල්පනා කළා මේ දරුවා හරි පුණ්‍යවන්තයෙක්. මේ දරුවාට මගේ මා සතු සිටුතනතුරු පැවරුවොත් මේ රටට තවත් ආර්ථිකයේ දියුණු වෙනවා රටේ සෞභාග්‍ය දියුණු වෙනවා කියලා රජුරවන්න කියන තමන්ගේ පුතුණුවන් සිටුතනතුරු දෙන්න තීරණය කළා. එසේ තීරණය කරන මේ දරුවා උදෙසා සිටු තනතුරු රැගෙන කාලයේ වාසය කරනු පිණිස මාලිගාවක් හදන්න වඩු මහතුරු කණ්ඩායමක් ගෙන්නවා. දෙන්න තැනක් දෙන්නවා මෙන්න මෙතන මගේ පුතාට හොඳම අංග සම්පූර්ණව මාලිගාවක් ඉදි කරන්න කියලා. ඒගොල්ලෝ කින මනින්ෙන් ඉන්නකොට මෙන්න ආව තවත් වැඩි මහත්මිය. ඇත්තෙන්ම මිනිස්යෙක් නෙමෙයි. මේ තමයි අර කුසල කුසල ධර්මයාගේ චෝදනාවෙන් ආපු විශ්ව කර්ම දිය පුත්‍රයා. තමන් කරගන්න ආවද මහා පින්කමක් තියෙනවානේ. ඒ කියන්නේ විපස්සී සරුවක් යන වාසයට කරලා පූජා කළ විහාර පූජා මහා පුණ්‍ය භාග්‍ය එනිසා සක්දේව රජතුමා අනකලා විස්කම් දෙව් පුතුට වාම විලාසවලාගේ මාලිගාව ඉදි කළ දිලෙන්නයි කියලා. ඉතින් මේ අභිනවයෙන් අලුතෙන් පැමිණි මේ වඩු මහත්මයා අනිත් පිරිසට කිව්වා සමුන්නාසලා ගිහින් කෑම අරගෙන එන්න මම මෙතන තියා බලන් ඉන්නම් කියලා. අතේ තිබුණ කෙවිතා. මේ කෙවිතෙන් මේ ජෝති සුතු කුමාරා පූර්ව ජාතිය කළ කුසල් දෙලින් පොළොව සමතලා වේවා කියලා අදිෂ්ඨාන කළා. දෙරහක් නම් විශාල ප්‍රමාණික පොළව සමතලා වුණා. මෙතන සත්‍රුවන් සත්මහල් දිව්‍යමය ප්‍රාසාදයක් පහළ වේවා කියන එක විතින් දිනද සැලුවා. ඒ වගේම සත්‍රුවන් සත්මහල් දිව්‍ය ප්‍රාසාදයක් පහළ වුණා. මෙතුමා කරගත් කුසලයේ අනුසස් ගැනීම සඳහා ඉන්ද්‍රනීල පත්‍ර ඇති ඉන්ද්‍රනීල මාණික්‍යමය පත්‍ර ඇති පබළු වර්ණ පබළුමයේ කුප්පඳුරක් පහළ වේවා ආශ්‍රය අධිෂ්ඨාන සැලසීම සිද්ධ වුණා. ඒ වගේම හතර දිශාවෙන් කල්පෝක්ෂ හතරක් පහළ වීමට අධිෂ්ඨාන සැලසීම සිද්ධ වුණා. රාකාරවලු හතක් පහළ වුණ සත්වදී ඒ වාගේ මෙතුමාගේ පුණ්‍යානුභාවයෙන් දේවතාවෝ 7000ක් දෙනා ආරක්ෂාවට අරන් ගත්තා. මුළු මහත් මාලිගාව අභ්‍යන්තරයේ ආලෝකයේ තියෙන මැණික් ආලෝකයෙන් බොහොම ශිෂිලයි බොහොම ප්‍රසන්නයි සෞම්‍යයි ඊළඟට පෙර જાති જાතියින්ගේ එකට පෙරම් පුරාගෙන ආපු තමන්ගේ දෙලන්නේ උතුරු කුරු දිවයින විපදේශිතිය එතුමේ අහසින් වඩම්මඟ නැවිලා මේ මාලිගාව නිදන කාමරයේ තැන්පත් කළා එතුමිය එනකොට ගෙනවා උතුරු කුරු දිවයිනේ පහළ වෙන සුවඳ රත්කල් කාල් නැලියෙකුයි ස්වර්ණ භාජනයයි ජෝතිපාඨාන කියන මණිකා තුනයි. මුළු මහත් සිතුමාලිගාවේ දහස් ගණන් ගණන් හිටියත් ඒ හැමදෙනාටම ආහාර කෘත්‍ය සිද්ධ වුණේ මේ හාල් නැදී. ඒ හාල් නැලිය සත්තරම් භාජනයේ සෝදන දාන වතුර ධම්මම් පස්සේ දිග්ගල් තුන තුන කිව්වාම ඉබේම මනේ ආලෝකයෙන් මේ දිග්ගල් වලින් රශ්මිය ඇතිලා බත් ඉදෙනවා බස් වේදලා අවසන් වෙනකොට ලෙඩ ගල්සන ඉබේම හිමිනවා. ඒ ගන්න ගන්න ඇඳ කෙරෙනවා. මුළු පලාතම සුවඳ සැතිරෙනවා. මේ තරම් පුදුම ප්‍රණීත ආහාරයක් ඇති මේ පරිභෝග කරමින් සිටි උතුරු කුරු දිවයින එක දෙනා. මේ අතර බිම්බිසාර මහ රජුරුවයි සිටුවරයා එකතු වෙලා පුතාණන්ට සිටු සනතුර සැවරුවා. සුබ සුබ දවසකදී. දිනක් මේ බිම්බිසාර මහ රජුරුව තමන්ගේ පුතණුවන් වන අජාසත් කුමාරයා ඇඟිල්ලෙන් අල්ලගෙන එන වෙලා කාලයේදී මේ මාලිගා බලන් ආවා. මේ සම්පත් බලන් ආවා. ඇවිල්ලා බොහොම සන්තෝෂ වුණා. සන්තෝෂ වෙලා ආශිර්වාද කළා ආපසු ගියා. අජාසත් කුමාරයන් හිතුවලු අපේ පියා ජීවත් වෙන්නේ ගල් ගඩොල් වලින් ගොඩනගු ගොඩනැගිල්ල කුලිය වෙලි කරපු දවදඬු වලින් වහලි ගහපු ගොඩනැගිල්ලක මම රජ වුණා නම් මේක තමයි රජමාලිගා කරගන්නේ කියලා හිතේ අවිද්‍යාවක් ඇති වුණා. අවිද්‍යාව කියන්නේ අනුන්ගේ දේට ආසාව. ඉතින් මේ අතරතේ ජෝතිය සිටුවරයා කල්පනා කළා දැන් මට මේසා සම්පත් ඉමේ ලැබුණා නෙමෙයි. මම සසරදී දන් දීලා තියෙනවා, සීල රැකලා තියෙනවා, භාවනා කරලා තියෙනවා. මම නැවතත් ඒවා පුරුදු කරන්න ඕනේ කියලා හැමදාම පෝයක් පාසා වේලවනාරාමයේ යන අටසිල් සමාදන්ව බණ අහන්ද භාවනා කරන්නේ. නිත්‍ය වශයෙන් පංචශීලයේ ආරක්ෂා කරනවා. රජතුමාගේ සේවය කරන අතර බොහෝම ධාර්මිෂ්ඨව ජීවත් වුණා. ඒ මාලිගාවේ සේවය කරන සේවක සේවිකාවෝ පව අඳින්නේ පණ දෙන්නේ කල්පරූපයෙන් අත ගන්න ඇඳුම් පැළඳි. මේ තරම් පුදුම භාග්‍යවන්ත ජීවිතයක් ගත කරන අතර අජාසත් කුමාරයාගේ වයස 18 දී පමණ මේ රජුරුවන් ගහකෙනෙක් කරවල රාජ්‍යයටපත් වුණා. රාජ්‍යයටපත් වෙලා මුලින්ම සිද්ධ කරන්න ගියේ ජෝතිය සිටුවරයාගේ මාලිගාව රාජසන්තය කරන්න සේනාව පිටවලාගෙන ගියේ. එදා හරියට පොයක් දවසේ මෙතුමාගෙන් යාරස්ථානයේ සිල් සමාදන් වෙලා භාවනා නියෝගී වුණා. මේ රජතුමා ඇතුළු පිරිස මාලිගා වට කරනකොට ප්‍රාකාර වල හතේ අධිග්‍රහිත දේවතාවෝ 1000ක් මේ 17000ක් පමණ පිරිස විශාල යුද සේනාවක් මවාගෙන පෙරමුණට ආවා. රජතුමා බයටපත් වෙලා පිරිසත් එක්ක දිව්වා. වේලවනාරාමයටම දුවගෙන ගියා. යනකොට සිටුවරයා සම්මුඛ වෙලා දැක්කා. ඒවා තමුන්හන්සේනේ යුද්ධ සේනාවක් දෙදෙනෙක් නෑවිලා කියලා රතුනා නේද? සිටුවරයා කිව්වා දේවයන් වහන්සේ මගේ නිවසේ යුද්ධ සේනාවක් නැහැ. යුද්ධ සේනාවක් ඉන්නවනම් තමුන්නාසේටයි. නමුත් මට පුණ්‍ය සේනාවක් ඉන්නවා. මා කරගන්නා ලද අප්‍රමාණ කුසල් තියෙනවා. ඒසාවට ආරක්ෂක දේවතාවෝ ඉන්නවා. එහෙම සේනාවක් එන්න ඇති. ඉතින් කිව්වා අපි මේ ගියේ මාලිගාව රාජසන්තය කරන්න අපිට කිට්ටු වෙන්න බෑනේ කියලා. ඒතකොට මෙතුමා කිව්වා දේවයන් වහන්සේ මා සතු නූල් පොතක් තරම් දෙයක්වත් කෙනෙකුට රාජසන්තය කරන්න බෑ. සොරොන්න පැහැර ගන්නත් බෑ. ගින්නට විනාශ වෙන්නේත් නෑ. සුළඟට විනාශ වෙන්නේත් නෑ. ජලයට විනාශ වෙන්නේත් නෑ. වේයෙකුට මිනිහෙකුටවත් ඒක විනාශ කරන්න බෑ. ඒ වගේම මගේ කැමැත්තෙන් ඕනෑම දෙයක් මට පරිත්‍යාග කරන්න පුළුවන්. ඒක මගේ පුණ්‍ය භාග්‍ය. මේ බලන්න මගේ දැක තියෙනවා කල්ප වෘක්ෂයෙන් නිපදෙන මුදු. මේ වටිනාකම අනර්ගයි. ඒක දිව්‍යමය මුදු. ඉතින් මගේ අකමැත්තෙන් මහා රජුව කැමතිනම් ගන්න කිව්වා. ඒ රජතුමා පුදුම වීරියකින් මේවා ගන්න බැලුවා. ගන්න දැන් ගැලවෙන්නේ නැහැ. පස්සේ කිව්වා දේවයන් වහන්සේ මේ බලන්න මගේ කැමැත්තෙන් දෙන ඇති. සලුවක් එළුවා දින ඇඟිලි පාත් කරුවා යටි කුරු කළා. කොහොම මුදු විශ්වාසම ගැලවෙලා වැටුණා. බොහොම බොහොම බොහොම සිනිඳු බොහොම මුරුදු එවාගෙම බොහොම අලංකාර වටිනාකමක් මුදු. මේ සියල්ලම රාජ්‍යවන්න සෑගිදීන සිව්වා දේවයන් වහන්සේ මේ සම්පත් කියන જાති දේවල් දොරවල් ඉදකඩම් ඥානවා ඉදමිදල් සංජීවී මුතුමනි මේවා පාපසාධාරණයි මේවාට දෙවියොත් මිනිස්යොත් ගිහියොත් කලින්දොත් දුක්පතොත් පොහොසතොත් හැමෝම ආසා කරනවා දේවයන් වහන්සේ මතෝනෑකම තියෙන්නේ මේ ආශාව නැති කිරීම පිණිසයි. ඒ නිසා මේ සියලු මුදු තමුන්නාසයට මම දෙනවා. තමුන්නාසගේ රාජ්‍යයේ මේ මාලිගාව තියෙන්නේ. තමුන්නාසගේ රාජ්‍යයට ඇති සිත තනතුරක් මම දරන්නේ. මම මේ සිත තනතුර ආපසු තමුන්නාසයට මම පවරනවා. ඒ වගේම මගේ මාලිගාවත් කා කල්ප රුක්ෂයක් මුඛක්වත් මට අවශ්‍ය නැහැ. මම අදින් පස්සේ මගේ නිවසට යන්නේ නැහැ. සමුන්දාසට කැමැත්තක් වේවා කියලා නිස්සද්දු. ඉතින් මෙතුමා පැවිදි වුණා. සාරිතුමා පසුගියෙන් බානුගතේ දවස් 7ක් ඇතුළතදී මේසා විශාල මාලිගා සහිත සම්පත් ඔක්කොම අන්තර්දාන වෙලා. තමත් කෙනෙකුගේ පුණ්‍ය භාග්‍ය සාසන කොට පැහැරගත නොහැකි බව මෙහි පැහැදිලියි. ඉතින් මේ ජෝතියේ සිටුවරයා මේ තරම් සම්පත් ඇතුව ඉඳලා ඒවා ගැන අර නිලුම් මලක නිලුම් කොළයක වතුර දැවෙන්නේ නැතුව වගේ කිසිම ඇලීමක් බැඳීමක් නැති ඉඳලා තියෙනවා. ඒ මොකද? තමන්ගේ පැතුම තිබුණා දෙව්මනේ ශක කෙලවර නිවන් සුව ලබන්න. ඒ නිසා කල්ප 91ක් සංසාරේ හිටියා. දැන් ඉතින් තින්න මෝරලා. එතුමාගේ හිතේ තියෙන නිර්ලෝභී චේතනාව නිෂ්තුෂ්ණා චේතනාව. එනිසා එතුමා මොකද කරේ? මේ සා විශාල සම්පත් අමතක කරන්නයි දුන්නේ. දින අටක් ඇතුළත ඒ සියල්ල සම්පත් අහෝසි වුණා. මෙතුමාට දවස් 7ක් තරම් කෙටි කාලය තුල <clears throat> සමස භාවනා විපස්සනා භාවනා වඩලා සතර මඟ ඵල පිළිවෙලින් මේ විද්‍යා ශක්‍රදේඥා සිව් පිරිසිම් ඥාන සහිතව අරිහත් බෝධියෙන් අමාම නිවන් සුව ලැබුවා. වෙනත් භික්ෂුන් වහන්සේලා අහනවා මේ ගැන නොදන්න භික්ෂුන් වහන්සේලා අහනවා ආයුෂ්මත් ජෝතිෂ්වරයන් වහන්සේ අර සම්මාසරේ තිබුණු සත්‍රුවන් මාළිගාව ගැන හැමත්තා කාතාවක් නෙමෙයි නැද්ද මතක් වෙන්නේ නැද්ද? අර කල්පරූපයේ අර දීයේ කුමාරිකාවක් වගේ කුමාරිකාව අර මණික් ආලෝකෙන් දැබලෙන එම මාළිගාව නොවගේ සිහිලෙන්නේ නැද්ද? ඒකට කිව්වා නෑ මට මොකොත් එයා ගැන කල්පනාවක් නෑ. ඒවා ගැන මං හිතින් අත්හැරලා ඉන්නේ කියලා. ඒකට සමහර පුදුජන භික්ෂූන් වහන්සේලා හිතෙනවා කියනවා මේ ජෝති ඉස්තෝරියන් වහන්සේ රහත්කම කලවනවානේ කියලා. බුදුරජාණන් වහන්සේ පැමිණිල්ලක් ගියා මේ ජෝති ඉස්තෝරියෝ රහත් බව අඟවනවා කියලා. පස්සේ භාග්‍යතුන් වහන්සේ ගෙදර කැඳෙව්වා. කැඳවලා සිවුවන පිරිස මැද්දේ පහදා දුන්නා මුනාසිය පූර්ව චරිතයේ ප්‍රතන් සීලුම කළ කුසල් කළ කුසල් පහදා දීන පැවිදි උතම් පතන් දින අටක් ඇතුළතදී ශාකිනශාස අරිහත්යේ පත් වුණා කියන බව පහදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. යෝධ තණ්හං පහත්වාන අනගාරෝ පරිම්බජේ තණ්හා භව පරික්ඛීනං සමහං භූමි බ්‍රාහ්මනන්ති යම් කෙනෙක් මේ ලෝකයේහි ආධ්‍යාත්මික බාහිර වස්තුන් පිළිබඳව තෘෂ්ණාව ප්‍රහාණය කොටගෙන නික්මුණා නම් මේ පරිබ්බජය කියන්නේ නික්මුණා නම් සංනා භව පරිච්ඡේනම් ඒ තෘෂ්ණාව නැවත නැවත ඉපදීමේ හේතු ප්‍රහාණය කළේ තුමා සමහම් භූමි බ්‍රාහ්මණ බ්‍රාහ්මණ කියන්නේ ජාතියක්ම නෙමෙයි මෙතන කියනවා බාහිත පාපෝති බ්‍රාහ්මණු. කෙලස් බහතබු අර්ථයෙන් බ්‍රාහ්මණ කියනවා. ශාසනයේ බහතබු අර්ථයෙන් බ්‍රාහ්මණ නම් වූ රාතන් වහන්සේ නමක් වෙනවා කියන එක පහදා දුන්නා. දැන් එතකොට මෙන් අපි තේරුම් කරගනිමු ස්වල්ප තින්කමක් කරාම ඒකේ ඵල විපාක ස්වල්ප නොවේ. විශාල ආනිසංස ගලාගෙන එනවා. ස්වල්ප තින්කමක් කරේ තැනැත්තෙකුට ඊට වඩා සිය දහස් ගුණෙන් උසස් පින්කම් කරන්න අවස්ථා ලැබෙනවා. දැන් මේ ජෝති සිටුවරයාගේ පූර්ව චත්තයෙන් පැහැදිලි වෙනවා. එදා පූජා කෙනෙක් උද්දන්නයි ඊළඟට සම්පන්න ලැබුණ දෙව්ලොව ඊළඟට මනුලොව සිටු සම්පන්න ලැබුණ සිටු සම්පත් ඉඳින්මින් ඉන්න කාලයේ මනුෂ්‍ය ලෝකේ කරන්න බැරි තරම් පුදුම විදිහේ මහා විහාර පූජාවක් කළා. ඒ ආරේ මුලින් කළ පින්කමේ ආනිසංසනේ ඊළඟට ආත්මාව මොනතරම් හෙන්දැද්ද මහා කල්ප 91ක් ඇතුළත කවදාකවත් අපාට නොඇති මනුෂ්‍ය දුර්භාග්‍ය නොවි ධනයෙන් ධාන්‍යයෙන් යශසෙන් අයිශ්වර්යයෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඥානයෙන් මහේසා පිළෙමින් ආවා එසේ ඇවිල්ල අන්තිම භාවයේදී මේසා විශාල ආශ්චර්යමත් සිත සම්පත් විඳලා එයින්ද උන්වහන්සේ ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව ඒ සම්පත් ඔක්කොම අත්තර දාලා සසුන් අතෝ පැවිදි වුණා සෞඛ්‍යනෙත් නැසා කවදාකවත් නැත මේ භව සංසාරේ ඉපදීමක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේයක් හැඳීමක් වැළකීමක් උපායාසයක් නැති අජාත්‍යජර අවියාදි අශෝක අනුකායාස අමා මහ නිවන සාධාරණ මෙන්න මේ ගමන් මඟ තමයි අපේ සරුවක්ෂයන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ. දැන් මේ දවසේදී විශේෂ පින්කමක් අද මේ සිද්ධ වුණේ. පූජ්‍ය අරියමල ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම අනුව මේ ගුණවර්ධන මහත්මයා ප්‍රධාන පවුලේ සිටු දෙන එකතු වෙලා මහා දානයක් දුන්නා. හැමදාම නොදෙන කාලික දානීය පින්කමක්. ඒකට මුල තිරුනේ මේ පින්වත් ජේසිරි මහත්මයා එමැසෙනි ඇතුළු පිරිසගේ පෙරමුණ ගැනීම. ඒ පින්තුන්ගේ විශේෂ පින්කමක් නිමිති කරගෙන තමයි මේ සංඝ රත්නය යැදී. මේ වර්ණගමනයේදී මෙහෙම අවස්ථාවක් අපට ලැබුණා නේද කියලා පුදුම උද්‍යෝගී උද්‍යෝගයෙන් යුතුව මේ දානමය පින්කම සංවිධානය කළා. එතකොට මේ වෙනුවෙන් මුල් පියවරේ පටන් කෝර භාග චේතනා බොහෝම පිරිසුදුයි. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්තයි. දැන් මේ සංඝ රත්නය දෙපාදුවා අසුන් පනවා වඩා හිඳුවා දන්පන් කිරියන් වීමෙන් කිරකර බාන්න පූජා කිරීමෙන් වසාවත් කිරීමෙන් මුල් කෙරේ චේතනාවක් බොහොම පිරිසුදුයි. සෝමනස්ස සාධකයි ඥාන සම්ප්‍රයුක්තයි. ඉන් අනුපුරව මේ පවස්නා වේලාවක් සෝමනස්ස සාගතයි ඥාන සම්ප්‍රයුක්තයි. දැන් මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. රහත් බෝධිය, ප්‍රසේ බෝධිය, අභිසම්බෝධිය පවා දැන ගැනීමට සමර්ථ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් හිතේ දිනු කිරීමයි. මේ වෙනුවෙන් යදු කුසල් සිතක් කුසල් සිතක් ගානේ පහළ වූ අමෝහය හේවත් ප්‍රඥාව සම්මාදිට්ඨියයි. මේ කුසලයේ අපි නැවත කරන්නේ මොකද නැවත නැවත නැවත සිත යොමු කළේ විතරක කියන চৈতසිකය සම්මා සංකල්පනාවයි. මේ වෙනුවෙන් සිත දිරිගන් වූ වීරිය සම්මා වායාමයයි. මේ වෙනුවෙන් ඊදු සතිය සම්මා සතියයි සිත එකඟත්වයේ සම්මා සමාධියයි. මේ වෙනුවෙන් පාවිච්චි කළ වචන මුසාවාදයෙන් තොර වූ, හේලමින් තොර වූ, පරිසබසින් තොර වූ, හිස්බසින් තොර වූ වචන බැවින් සම්මා වාචාවයි. මේ විලාමේ කාය මෙහෙසවීමේ ප්‍රාණඝාතයෙන් තොර, අදත්තාදානයෙන් තොර, මිත්‍යාචාරයෙන් තොර කුසල කුසල ක්‍රියාවක් සඳහා යෙදුණු බැවින් සම්මා කම්මන්තයයි. මේ වෙලාවේදී හිතේ පිරිසුදුකම නිසා පවත්නා ජීවිතය සම්මා ආජීවයයි. මේ බෝධිපාක් ධර්ම 37 નો ඔය මාර්ගාංග 8 එක්ක වැඩුණා. එයින් සිදුවෙන්නේ කුමක්ද? අපේ තරුවන් සරණ වෙලා යන වෙලාවේදී අපේ පැතුම ආවේ සතර දුකින් මිදේ ශාන්ත නිවන් සුව ලබන්නට බුද්ධ රත්නයේ සරණ යන්නේ. ධර්ම රත්නේ සරණ යාමි සංඝ රත්නේ සරණ යාමි කියන මේ පෙරවන් සරණ යාමයි. ඒ පෙරවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වන සතර දුකින් මිදීම. සතර දුකින් මිදීම නම් සිදුවෙන්නේ ආර්ය සත්‍ය අතරාබෝධ වීමෙනුයි. දැන් මේ කුසල් සිතා සිතා ගානේ අපේ సంతානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමින් චතුරාර්ය සත්‍ය අවබෝධයට අපි සමීප වුණා. එක එක කුසල ජවන් සිතක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරේ ජාත්‍යාගේ සතර දුක් හේතු වුණා. ඒක දුක් සත්‍ය අවබෝධයට සමීප වීමයි. කල්ප කෝටි ගණන් ඈතට යන්න තියෙන 1500ක් පමණ මේ කෙලෙස් සමුදාව කුණී වෙලා ඈත් වෙලා ගියා කුසල් සිතක් ගන්න. ඒක සමුදේ සත්‍ය අවබෝධයයි. ඒ වගේම කල්ප කෝටි ගණන් සංසාරේ යන්න තියෙන මේ ස්කන්ධ පරම්පරාව කෙටි වීමෙන් අමා මහ නිවන සමීප වුණා. ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ චිත්තක්ෂණයන් ගානේ වැඩුණා. මේක නිසා අපි මේ සිදු කරන ලද දාන ශීල භාවනාමය කුසලය මෙන්න ආර්ය ශ්‍රාණික මාර්ග ශීර්ෂයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වෙන පුණ්‍ය නිදානයක් ධර්ම නිදානයක් පාරමී නිදානයක් බාටපත් වුණා කියලා සතුටු වෙන්නට පුළුවන්.